අනිත් කෙටි ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ අවසරයි මේ මළගිය ඥාති මේ ගැන මම මේ පොඩ්ඩක් අහන්නම හිටියා. කියන්නේ දැන් අපි කියමුකෝ අවුරුදු 20ක් කියලා මගේම පියාගමුකෝ උදාහරණයකට අපේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මේ නැ මේ කියන්නේ කොහොම හරි අවුරුද්දකට සැරයක් හරි එහෙම අපිට හීනෙන් පේනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ තවමත් මේ කියන්නේ හොඳ උප්පත්තියක් ලැබලා නැති නිසා අපේ ස්වාමීන් වහන්සේ අපට හීන පෙනෙන්නේ ලෝකේ තියෙන සත්‍යනේ නේද ඒවට හීන කියන්නේ එහෙමද ස්වාමීන් වහන්සේ? <laughs> ඔව්. ඒකට අර කොසල් රජතුමා අවුරුදු අර කොච්චරද පස්සේ දැකපු අර නෑදෑ පිරිස බුදුරජාණන් වහන්සේ. හරියට කොසල් රජුරන්ට පෙනිච්ච හැම හීනයක්ම ඇත්ත උනේ නෑ නේද? එකක් දෙකක් ඒ අතර යම් සාධක තියෙන්න පුළුවන්. ඒ නිසා හීන දකින හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි අපේ මනසේ නැවෙන සංකල්ප. ආසන්න වශයෙන් හිතට ගත්තු කාරණා. ඊළඟට තව හීන දකින්න පුළුවන් තුන්දොස් කිපීම නිසා. තව හේන දකින්න පුළුවන් අපේ මනසේ දැඩිව උපාදාන කරගත්තු කාරණා නිසා තව හීන දකින්න පුළුවන් භූත යක්ෂ දේව ආදී ඒ අමනුෂ්‍ය ආත්ම භාවයන් යම්කිසි පණිවිඩයක් අපට කියන්න උත්සාහ කරන නිසා තව හීන දකින්න පුළුවන් බාහිර ලෝකයේ ක්‍රියාත්මක වන දේවල් අපේ මනසට හැබෑවටම ස්පර්ශ නිසා ඉතින් ඒ නිසා අපි දකින හිමේ ඔයයන් කොයි කොයි එකද කියලා අපිට හරියටම තීරණය කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා මේ දකින හිමේ මත ලෝකය තීරණය කරන්න බෑ. ඉතින් Tamanට හිතෙනවා නම් ඥාතියා දැක්ක නිසා පිනක් අනුමෝදන් කරන එක හොඳයි කියලා පින්කමක් කරලා අනුමෝදන් කරන එක ඥාතියට නැතත් Tamanට හරි පිහිට පිණිස පවතින්නේ. එහෙමයි ස්වාමීන් අපිට අර පොඩි ගැටලුවක් තිබුණේ ඒගොල්ලෝ එතකොට තාමත් මේ දුගතිය උප්පත්තියක් උප්පත්තියක් ලැබලා නැති හින්දා පෙන්නනවද කියලා අර ඉඳලා එහෙම පෙන්නවා වුණත් අපිට කරන්න තියෙන ඉතින් කුසලයක් කරලා අනුමෝදන් කරන එක හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එහෙමයි. එහෙනම් ඉතින් ඒ ප්‍රශ්නේ එච්චරයි නේද? ඒ නිසා එතනදී එන්න පුළුවන් හොඳම තීරණයට එච්චර. හොඳමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඔබ වහන්සේට ඔබ වහන්සේ පතන්නා බෝධියගේ මුතුන් නිවනම පූර්ණ වේවා.